ඒ වගේම මේ කරගෙන යන කටයුත්තේ ඇතම් තැන්වලදී යම් යම් බාධාවන් පැමිණෙන්න පුළුවන්. පරිසරයෙන් විවිධ බාධාවන් නැති වෙන්න පුළුවන්. අනිත් අයගෙන් යම් යම් බාධාවන් නැති වෙන්න පුළුවන්. සමාගයේම කායික වශයෙන් විවිධ රෝගාබාධ ආදී හැදුනහම එතනදී යම් යම් බාධාවන් එන්න පුළුවන්. මේ මොන බාධාව ආවත් තමන් කරගෙන යන භාවනාව අඛණ්ඩව කරගෙන යාම සඳහා ඒ උමනා කරන වීරයක් මෙතනදී අවශ්‍ය වෙනවා. ඒ වගේමයි භාවනාව කරන අවස්ථාවේදී ඊටාම සැහැල්ලු මනසකින්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 මේ භාවනාවෙන් බලාපොරොත්තු වෙන්නේ අර රාගයෙන් මත් වෙච්ච ගතිය. රාගයෙන් දැවෙන ගතිය අයින් කළා නැවත හිත මධ්‍යස්ථ කර ගැනීම. මාන්නයෙන් කොද වැඩිච්ච ගතිය අයින් කළා නිහතමානී වීම. ඉතින් මේ தත්වයට අපේ හිත දැනටමත්පත් වෙලා තියෙනවා නම් ඉතින් මේ බඳු භවනා ක්‍රමයක් අත්‍යවශ්‍ය වෙන්නේ කෙසේ නමුත් අපේ හිත එක පාටම ඉතින් මේ බඳු මධ්‍යස්ථ භාවයක නිහතමානී භාවයක නිතර තියෙන්නේ නැති නිසා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 ඊළඟ ඊළඟ මට්ටමට ඒ දහම විසින් අපිව අරගෙන යනවා. අපි ආයි බලෙන් වේදනානුපසනාව කළ යුතුයි කියලා මේ විශේෂයෙන් උත්සාහ නොවුනත් කායනුපසනාවේ කාලයක් නිරත වෙනකොට ඉබේටම වේදනානුපසනාවක් වෙත යෝගාචරයක් නැඹුරු වෙන ගතියක් තියෙනවා. ඒක හරිම ස්වාභාවිකයි. එතකොට හරීම ඝර්ෂණයකින් තොරව ලොකු ගැටුමකින් තොරව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 මේ විදිහට හොඳට සිහිය පිහිටවන්න පිහිටවන්න යෝගාවචරයට මෙතන වේදනාවේ යම් යම් තව තව සුළු සුළු වෙනස්කම් දැක ගන්න අවස්ථාව ලැබෙනවා. හිත තව තව එක ඒ ඒ වේදනාවට එකඟ වෙනවා. ඒ හරහා හිතේ සම්පජඤ්ඤය දිනු වෙනවා. මේ වේදනාව සම්බන්ධයෙන් බොහොම බොහොම සියුම් දෘෂ්ටි කෝණයකින් බලන්න පුළුවන් කමක් ඒකේ විස්තර විභාග දැනගන්න පුළුවන් කමක් කන යෝගාවචරයාගේ හිතේ දිනු වෙනවා. සම්පජඤ්ඤය වැඩෙනවා. වෙනත් වචන වලින් කියනවා.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 නැත්නම් මේ වේදනාවන් කෙරෙහි යම්කිසි නිවැරදි අවබෝධයක් ඇති වෙන්නේ. මොකද අපි කලින් හිතාගෙන හිටියේ මේවා අපිට පාලනය කරන්න පුළුවන්, මේවා බොහොම ප්‍රසන්නයි, නැත්නම් මේවා බොහොම දුක්ඛිතයි කියලා අර වේදනාවන් පිළිබඳව නිවැරදි අවබෝධයක්, නිවැරදි ආකල්පයක් අපේ හිතේ තිබුණ නැහැ. නමුත් දැන් යන භාවනාව හරහා නිවැරදි අවබෝධයක් වේදනාවන් කියන යථා ස්වභාවය වැටහීමක් ඔන්න යෝගාවචරය තුළ දිනු වෙනවා. බුදුරජාණන් වහන්සේ හරි ලස්සන උපමාවකුත් මෙතනට කිට්ටු කරනවා.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 ඒ යෝගාවචරයාගේ හිතේ සිද්ධනේ පරිණාමය මොහු පුරා යාම විවිධ තැන්වලදී විවිධ ආකාරයෙන් දේශනා කරලා තියෙනවා. ඉතින් මම කැමති පහළ සූත්‍රයේ වේදනා සංයුත්තේ එන සූත්‍රයක ලක්ෂණ ගාථා කීපයක් සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ආකාරයෙන් සඳහන් කරනවා. සුඛං වේදීයමානස්ස වේදනං අප්පජානතු. සෝ රාගානුසයෝ හෝති අනිස්සරණ දක්ෂිනෝ. කම්ස කෙනෙක් සැප වේදනාවක් භුක්ති විඳිනකොට ඒක ගැන නිවැරදි අවබෝධයක් එයාට නැත්තම් එයා ඒකේ මුලා වෙලා නම් කටයුතු කරන්නේ සෝ රාගානුසය හොති අන්න රාගානුසයත් තමයි වැඩෙන්නේ අනිස්සරණ දර්ශනය ඒක නිදහස් වීමක් ගැන නිස්සරණයක් ගැන ඒ යෝගාචරයත් ඒ තැනත්ත ගන්න නැහැ එයා තව තව රාගානුසය දියුණු කරනවා තව තව ලෝකයට බැඳෙනවා සංසාරයට බැඳෙනවා දුක්ඛං වේදනං වේදියමානස්ස වේදනං අප්පජානතු පටිඝානුසයෝ හෝති අනිස්සරණ දස්සිනෝ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 නැත්නම් උපේක්ෂා සහගත වේදනාව භාගතුන් වහන්සේ පවා අගය කළා තියෙනවා. හැබැයි යම්ස කෙනෙක් පංචාපි අභිනන්දන්තෝ යම් කෙනෙක් හැබැයි ඒකට හරි ඇලිලා ඉන්නවා නම් ඒක හරි අභිනන්දනය කරනවා නම් ඒක ගැන හරි උජාරුවකින් ඉන්නවා නම් මේව දුක්ඛාපමුච්චති. ඒ තනත්තාටත් දුකෙන් නිදහස් වීමක් නැහැ. ඒ නිසා උපේක්ෂා වේදනාව හොඳයි. ඒක අපි ප්‍රඥාවෙන් කටයුතු කරන තාක්. අපි ඒකට හෝ ඇලිලා ඉන්නවා නම් ඒකෙන් මුලා වෙලා ඉන්නවා නම් එතනින් දුකෙන් නිදහස් වීමක් නැහැ. යතෝවා බික්කෝ ආතාපි සම්පජඤ්ඤං නරින්චති. තතෝසෝ වේදනා සබ්බා පරිජානාති පඬිතෝ. ඊළඟට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ඒ කෙලස් ස්ථාවන වීරයකින් යුක්ත වෙච්ච ඒ සම්පජඤ්ඤය නැත්නම් ඒ වේදනාවන් දිහා සියුම්ම බලන ඒ ශක්තිය ඒ හැකියාව අත් නොහැරපු යම්කිසි යෝගාවචරයක් ඉන්නවා නම් පතෝසෝ වේදනා සබ්බා පරිජානාති පඬිතු අන්නේ බඳු යෝගාවචරයකට මේ සියලුම වේදනාවන් සම්බන්ධයෙන් යථා අවබෝධයක් නිවැරදි අවබෝධයක් ඇති වෙන්න පටන් ගන්නවා සෝ වේදනා පරිඤ්ඤාය දිත්තේ ධම්මේ අලාසවෝ කායස්ස බෙහෙදා ධම්මට්ඨෝ සංඛං නෝපේති වේදදු ඊළඟට බුදුරජාණන් වහන්සේ කියනවා මේ විදිහට ඒ සියලු වේදනාවන් ਸਰව ප්‍රකාරයෙන් දැන ගැනීම නිසා දිත්තේ ධම්මේ අනාශ්‍රවන්නේ යෝගාවචරයා මේ ආශ්‍රවයන් ඡය කිරීමෙන් අනාශ්‍රව තත්වයකටපත් වෙනවා. කායස බෙහෙදා ධම්මට්ඨෝ සංකං නෝපේති වේදගු. එයා මේ කය බිඳී යාමෙන් එහෙම නැත්නම් රහත් අරහත්ත්වයටපත් වීමෙන් මේ සාමාන්‍ය සංඛ්‍යාවට නොගැනෙන ගතියක් ඒ එහෙම නැත්නම් ලෞකික ලෞකිකත්වයෙන් අයින් වෙලා ලෝකෝත්තර මට්ටමකට යටපත් වෙනවා කියලා ඉතින් භාගතුන් වහන්සේ දේශනා කරනවා. එතකොට අපිට තේරෙනවා මේ වේදනා කර්මස්ථානය කියන එක බොහොම ගම්භීර කර්මස්ථානයක් කියන්න පුළුවන්. මොකද නිවැරදි ආන්දමින් මේ සියලු වේදනාවන් යම්සි කෙනෙක් දැනගන්නවා නම් ක්‍රමානුකූලව බොහොම ගැඹුරකට මේ වේදනානුපස්සනාවෙන් ඒ යෝගාවචරව අරගෙන යනවා. ඉතින් මතක් කරගන්න තියෙන්නේ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 මේ ඉපදීමත් සමග මෙයත් උපදී. මෙය නැති කල්ලි මෙය නොවේ. මේ නිරුද්ධ වී යාමත් සමග මෙයත් නිරුද්ධ වී යයි. කියනවා බුදුරජාණන් වහන්සේ මේ අවස්ථා සම්බන්ධයක් පෙන්වනවා. දැන් එතකොට වේදනාවකට හේතුව වශයෙන් බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ පස්ස පච්චය වේදනා. ස්පර්ශය නිසයි වේදනාවක් හටගන්නේ. එතකොට යෝගාවචරයේක් මේ වේදනානුපස්සනාව භාවිතා කරනවා නම් මෙන්න මේ ඉදප්පච්චේතා පටිසෝපාදය තේරුම් ගන්න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 తాවකාලිකව අත්දකපු යෝගාවචරයෙක්. ඒක තව තව ප්‍රගුණ කරන්න උත්සාහන්ත වෙනවා. ඉබඳු මාර්ගයකට, ඉබඳු ප්‍රතිපදාවකට යාව තීරණ වෙනවා. අන්න එයාට ආරෂ්ඨාංග මාර්ගයක් හම්බ වෙනවා. මේ සීලයක තියෙන වටිනාකම, සමාධියක ඒකාග්‍රතාවයක තියෙන වටිනාකම, ප්‍රඥාවක තියෙන වටිනාකම යෝගාවචරයට ප්‍රායෝගිකව වැටහෙන්න පටන් ගන්නවා. අන්න ඉබඳු තැනත්තාට